ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ කලින් සීලයකින් සීල පිණිස নমස්කාරය කියන්නේ. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්ති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්ති සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේර ධම්මචක්කවාලී සික්ඛාපදං සමාදියාමි විසුනවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පස්සලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡාදීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සංකින්නෝ ජීව අෂ්ඨමක සීලං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අපිටවන් පූජනීය මූලාශ්‍රමස්ත මහා ස්වාමීන් වහන්සේගෙන් මහා සංඝරත්නය අවශ්‍යයි සද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වීමේ සත්‍යනි වසරේදී අසලකුර පසලස්වා පොහෝ දවසේදී සරත් නුවර ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී යමහා පෙළහර පාමින් විශේෂෝතියක් දෙනාට නිවන් අවබෝධ කරවා තවතිසා භවනට වැඩම ප්‍රකවදාලේ මාතෘ දිව්‍ය රාජානන් ප්‍රමුඛ දසදහසක් ලෝක ධාතු වාසීන්ට ගාම්භීර අභිධර්ම දේශනා කරන්නට. මේ සීල සරුවක්යන් වහන්සේලාගේ ආවේනික චාරිත්‍ර ධර්මයක්. එදින දේශනාවේ ප්‍රථමයෙන් පැවැත්වූ දේශනාවක කොටසක් මේ ගාථාව. මේ දේශනේ හඳුන්වන්නේ අංකොර සූත්‍රය කියලා. ඒ කියන්නේ සරුවක්යන් වහන්සේ පාණ්ඩුකම්බල සෛලාසනයේ වැඩි ඉඳලා දකුණු පැත්තෙන් ඇවිත් වාඩි වුණා කුසිත දෙවුලෙන් පැමිණි මාතෘ දිවරාජ ආනන්ද. ඊළඟට වාඩුණා ඉන්ද්‍රක කියන තවත් දෙවිතනේ තේ ළඟම. වම් පැත්තෙන් වාඩුණා අංකුරතේ අධිරාජේ. මේ අංකුර දිවරාජයා මහේසාගේ දෙවියන් ගහනගෙන එනකොට නැගිටලා ඈතට ඈත දෙවියන් දොරසු වුණා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ අසාවාදාලා මහා දානං කරාදීනම් අංකුර දීඝමන්තරේ අති දුරේ නිසින්නෝසි ආගච්ඡ මාසන්තිකං අන්කොලක මහා දානයක් දුන්නා මේ මහා දීර්ඝ කාලයක්. ඇයි ඔබ මෙච්චර දුර ගියේ? එන්න මල් ළඟට. ඒතකොට එතුමා කියායි කියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අවුරුදු දසදහක් තිස්සේ මහා දානයක් දුන්නේ ඇත්තේ. එසේ නමුත් මම නිසුරු කේතක යපුරු යකින් නිසුරු අසන්නක් ලැබෙන්න වාගේ අල්පේසා කිදීයාත්මිකකයි පස්තුනි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ දකුණු පැත්තේ වාඩිලා ඉන්න ඉන්ද්‍රක නියම පින්කෙත වෙතා සුළු. මෙලක් වපුරලා මට වඩා මම මේ ශාස්ත්‍රෝ මේ දෙවලෝ ගැලපෙනවා ස්වාමීනි. එය මේ කාරණේ තුන අවංකව ප්‍රකාශ කළා. ඒ කියන්නේ අංකුර දිවරාජයා පෙර ජාතික අපේ බෝසතුන් වහන්සේගේ සහෝදරයෙක් අංකුර නම් රජ මොදෙක්ව මුළු ජම්බුද්දී ප්‍රවාසීන්ට දසදහසක් අවුරුදු මුළුල්ලේ මහා දානයක් දුන්නා. එහෙම අධීරක සතාවක්. ඒ කාලේ බුද්ධ ආගමක් තිබුණේ නැහැ. විසරණයේ තිබුණේ නැහැ. ඒ වගේම සම්මාදිට්ඨික බෞද්ධයවත් හිටියේ නැහැ. ඒ කාලේ සාමාන්‍ය ජනතාවට මේ දානි දුන්නේ. එක දවසේ දානේ කටයුතු සඳහාම සේවක සේවිකාව කොච්චර 60000ක් වැඩ කරනවා. ඒ තරම් විශාල දන්සලක්. මේ දන්සලේ අවුරුදු 10000ක් දන් දුන්නේ මේ තැනැත්තා තවුස්සාර උපන්නේ. ඒ අතර ඉන්ද්‍රක කඩගානුවර සිටියේ දුගියේ. සිඟාකන කන දුගියේ දුගියේ. උපලාසා සිංගමණය යනකොට උදෑසනකදී මේ සිංගමණය යන මාර්ගයේ ගමන් කරන අනුසුන අරහතන් වහන්සේ පිළිසුඟාන හැටි දැක්කා. මේ ඉන්ද්‍රකත බෙදන්නගෙන ආව ධර්මයන්ද අතින් අල්ලන්නේ නැතුව කෝ අනේ මට බෙදන්න දෙන මේ ධර්මයන්ද මේ උතුම් ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට බෙදන්න මම වේවි. එච්චරයි කරගත්ත තියෙන්නේ. හැබැයි යෝගයේ සිටේ බලවත් ශ්‍රද්ධාව, වීර්යය, සීලය, සමාධිය, ප්‍රඥා පහළුණා කියන්නේ ඒ කියන්නේ තමන් සිහිපත් කළාම මේ ධර්ම දුන්නේ එසේ මෙසේ කෙනෙකුට නෙමෙයි. කතාවතක් හඳ පෙරවාගෙන සතෝ සම්පජාන කාර්යය වඩින මේ උතුම් ස්වාමීන් වහන්සේට නේද? මේ ස්වාමීන් වහන්සේට මගේ මේ ධම්මයන්ද දිව්‍ය ඖෂධයක් වේවා. මේ ස්වාමීන් වහන්සේ මේ ධම්මයන්ද වළඳලා ආයතෙන් වර්ණයේ සැපයෙන් බලේ ඥාණයෙන් වැඩේවා. ස්වාමීන් වහන්සේ සෑම ඉරියව්වක සුවසේ සිටේ සමාධිය ලබාවා. සමාධිය පිහිටා සමාපatti සුව විඳේවා. ස්වාමීන් වහන්සේ මේ අපත් ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගන්නට මම මේ ධර්මයන්ට උපකාර වේවා. මටත් අනාගතයේදී මේ වාගේ සතුන් පිළිවෙත් පුරමින් මම කල නිවන් සුව ලබන්න වාසනාව වේවා. මේ වාගේ පුදුම සංකල්පනා සිතේ දරාගෙන ඉස්පහරවා ගත්තා. සැබවින්ම ඔහු චිතලලාගෙන් තව පිසා බවන්නේ මහේසා පිටරි කෙනෙක් වෙලා උපන්නා. ඉතින් මේ දෙන්නගේ වෙනස පැහැදිලි වුණා එතෙන්දී දෙවියන් අතරේ. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ දේශෝ දේශනා කළ එක මේ ගාථාවක් විශේෂය දාන සුගතපසත්තා. සරුවඥන් වහන්සේ ප්‍රශංසා කරන්නේ අනුගමනය කරන්නේ නුවණින් සලකා දන් දීමටයි. මේ දක්ෂිනේ යයිද ජීව ලෝකේ මේ මනුලව දක්ෂිණ ආර්යයන් ඉන්නවා. ඒ දක්ෂිණ ආර්යයන් සොයා බලන් නුවණින් දන් දීම කළ යුතුයි. ඒකේසු දින්නානි මහත් ඵලානි. එවැනි උතුම්මන් උතර දෙන දාන මහත් ඵලයි. බීජානි උත්ථානියත සුකෙත්තේ සරුපෙතක වැපුණු බීජයන්ගේ සරුවස්සන්නක් ලැබෙන්නක් මෙනි කියන එක පාදා දෙමින් තවත් ගාථා දෙකකින් දේශනා කරනවා. සැබවින් මේ දේශනාව තුළින් අංකුර දේවරාජයාගේ ඉන්ද්‍රක දිවනාඥාගේ දෙන්න ඊට සමාදු වුණා. දෙන්නගේ සිටේ විපස්සනා ඥාන වැඩුණා. දෙන්නම දෙසුම් කෙළවරදී සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ තම අභිධර්ම දේශනා ආරම්භ කෙරේ. මෙතනින් පැහැදිලි වෙනවා අබුද්ධෝ පාරි කාලවලදී කෝටි ප්‍රකෝටි ගණන් ධානය වැය කරමින් අවුරුදු 19න් තිස්සේ දුකී මගේ අසරණාකාදීන දන් දුන්නාට වඩා බුද්ධෝත්පාද කාලයේ පිරිනමන සංඝ රත්න දේශා පිරිනමන ධර්මයන්ද මහත් කාලය කියන එක පැහැදිලි වුණා. එනිසා අප බෞද්ධයන් වශයෙන් මහා භාග්‍යවන්තයෝ. අද අපි මේ ධම් පින්කම් කරන්නේ සැබෑ සම්මාදිට්ඨිය පිහිටාගෙනයි. එනිසා මේ ධම් පින්කම් කිරීම ඥාන සම්ප්‍රයුක්ත පින්කම් බාටපත් වෙනවා. ඒ වකුණන්නේ තේ පින්කම කරන්නේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රේ මහා සංඝරත්නය වෙතයි. එනිසා සරුපතේක වකුණනේ වියකින් සල්වසන්නක් ලැබෙනා වගේ මේ ආනිසංස අසීමිතව ලබන්න පුළුවනි. අද මේ පින්කමේ පරමාර්ථය වූයේ වර්ණ දෙකකට පෙර අභාවක් પ્રાપ્ત වූ පූජ්‍ය උපසාන්ත ස්වාමීන් වහන්සේගේ ධ්‍යානන් වහන්සේලද දිනදාස මහත්මයා සිහිපත් කොට පින්කමන වීමයි. සැදෙමින් එතුමා භාග්‍යවන්තයි. එතුමා උපන් රටේ අපවත් වුණාට මේ සාම දුරස්තර රටකදී තුමා වෙනින් පින්පමුණ කරන දෙයින් ලබන්නේ තුමා භාග්‍යවන්ත වුණා. අද මේ විශාල සංඝ පිරිසක් වැඩේ ඉන්නවා. ඒ මේ සංඝ පිරිස උදෙසා මේ සැලවත් පින්වත් පිරිස අංග සම්පූර්ණව ප්‍රණීත දානෝපස්ථානයක් පැවැත්තුවා. ඒ මේ දානෝපස්ථානයේ පවත්වන කොට තේතුමාණන් වහන්සේ යම් හේකින් හිත යොදන්න පුළුවන් තැනදී කියනනම් තමා අතින් කරන ආසමාන මහත්ම සන්තෝෂයෙන් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වීමෙන් එතුමාගේ සිතේ කුසල සම්භාරයක් ජනිත වෙනකොට එතුමායන් දුක නිමිතයන මහාමයේ දුක වෙනකොට සම්පත් ලැබෙනවා. එවැගේම සමාජයේ දිහා බලන්න බැරි කෙනෙක් ඉන්නවා නම් දෙවියන්ගේ මාර්ගයෙන් හරි ඒ කුණි ලාභ එතුමා වෙත යැවෙනවා. ඒකවත් එතුමා මේ කුණි ලාභයෙන් සුගතියට නිවෙන ප්‍රත්‍යයට ආසනාවන්ත වෙනවා. එනිසා කළගුණ සැලකීමේ සීලයෙන් උපසාන්ත ස්වාමීන් වහන්සේ සංවිධානය කරගත්තේ මේ කිංක නිකාය ඥාන සංයුක්ත උපහාර පූජාවක් කොට සලකන්නද පුළුවන්. ඒ සඳහා පූජ්‍ය විජිත ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහයක් මේ සදාවක් පින්වත් සෑම දිනාගේ පූර්ණ සහයෝගයක් ලැබීමෙන් හිතුවා කාඩා සාර්ථකව මේ පින්කම මුතුන් පමුණවා ගන්න යුතුනා. එනිසා මේ වෙන්නේ චේතන සම්පත් වෙන මහා සංඝරත්නයේ වඩා හිඳුවාගෙන වස්තු සම්ප්‍රාප්තිය වශයෙන් ධාර්මිකව සම්පාදනය කරගත් අපකරු අපසාරක දාන වස්තුවක් චිත්ත සංපත්තිය වශයෙන් සෑම දෙනා බලවත් චිත්ත ප්‍රසාදයෙන් යුතුව මේ දාන උපස්ථාන සිද්ධ කළා. නිසා අංග 6කින් තුරුණු දාන පූජා පූජාවක් වාටපත් වුණා. මේකට කියන්නේ සලංග සමානාගත දාන දක්ෂිනාව කියලා. ඒ මේ මහා දාන දක්ෂිනාවක් පිළිගැනීමෙන් සිදු කරගත් කුසල සම්භාරය දෙවතරකට පෙර අභාවක් ප්‍රාප්තේ පින්වත් දිනදාස නැතිතුමා නන්දක්පත් වේවා. එතුමාණන්ගේ දෙමෝපියන් ආදී යම් තාක් සම්මුතු පරම්පරාවකත් ඊටත් එකිතවෝද කල්පාන්තර ගණන් අනිනාකින් පින්බලාපොරොත්තු වෙන ඇතොත් ඒ සමත ලැබේවා මෙකින් වෙනින් මේ සමදෙනා උපනුපන් භාවයක් වාසා සුගති සම්පත් නිදෙනේ කරමින් දානාමය දසපාරමී මුදුන් පවනවා කතු සම්බෝධියකින් බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කළේ ආග්‍රහ අමාමහ නිවන් සුව ලබත්වා කිනුද තේමින් අපි පින් අනුමෝදන් කරමු එවාගේම ශාසනාරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂිත දේවතා මණ්ඩලය මේ උදාන කුසලයේ අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුදු සසුනේත බෞද්ධ ජනතාවට මා සඳරුවනට මේ පූජනීය යාස්ථානයේත මේ ගායක කාර්යක්‍රමාව පිළිගනු සෑම දිනාට දේව ආරක්ෂාවද සැලසා දෙත්වා කටු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා සිතවත් නැදහත් හිතවත් සෑම සත්‍යයන්වත් මේ කුසලාන භාවයෙන් සුගති සම්පත් කෙලවර දෙලව ජයගෙන පැතුූ බෝධියකින් අමා මහ නිවන් සුව ලබස්වා මේ කුසලාන භාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රාන භාවයෙන් දීමන්දලේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් පූජ්‍ය උපසාන්ත ස්වාමීන් වහන්සේට නාසේට කල්යාණ මිත්‍රයන්ගේ සහයෝගී ලෙස සිටින පූජ්‍ය විජිත ස්වාමීන් වහන්සේට මේ වැඩම කරවා වදාළ මූලාශ්‍රණ සමාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මේ සංඝ පිරිසට එවාගෙම උපසාරක ස්වාමීන් වහන්සේගේ ඒ පියාණන්ගේ පවුලේ දෑණන්ගේ පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ට එවාගෙම මේ සහභාගී වන සියලු ශිල්පී ශේෂණක දානදායක කාර්යක පින්වත් සෑම දිනකට මෙලොව වශයෙන් සකලාන්තරායේ ਸਰවෝපද්දරිවයෙන් දොරව නිරෝගී සෝපන් භාවයෙන් හිංසක් සතවර්ෂ කාලෙදී දීර්ඝාසන දීමට හේතු වේවා කවණ පියවර අග්‍රාණයේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කායසොර සතුරු ගිනිගල වාසේ සාමියා උදාහ විපත්ති වලකීවා. කායික පිපීඩාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් අඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. කුසල් ලැබුණේ සමාධියේ සිටින් එත් සිටින් මුදුන බැලේ සමදා සැපින් නින්දියා සැපින් අවදි වේවා. නපුරු සේනයක් නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්තප්‍රසාදයේ ලැබේවා දෙවියන්ගේ ආරක්ෂාවද සැලසේවා ගුණ නුවණින් ධන දානේ යසේ සිටින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නීති සීල උපෝසත සීලයෙන් සියබල විරණ සතර සංග්‍රහවත්වයෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස නෝරණ සඳක්මින් දියුණු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිළි ඉතිරි සත්‍යක වේ සමෘද්ධිමත් වේවා. මේකා සතවාසාලික කාලයක් අතරක් මෙයාගේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් දීකෙන් ආරක්ෂාව ලැබේවා. සසලවසනාතුරු භවයක් වාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මාර්ග පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් නලවත් බෝසත් දේවෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිමිතුලන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක් වේ සමුදය නිරෝධේ වාග්යේ ප්‍රතිමාන සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුමහා රහතන් වහන්සේ සනසේ පැමිණවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිසන හේතු වේවා වාසනාව වේවා ආඛ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශක වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ